ශ්‍රද්ධාවන්ත පින්වත්නි මෙම ධර්ම දේශනාව පවත්වනු ලබනවා. නීතිගල විස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ නීතිගල නිස්තරණ වනාන්තරයේදී යෝගාචර චිත්තක මෙම ධර්ම දේශනාව පවත්වන ලදී භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ අත්තකෝ සුධාරෝති අත්තසෝත කල්ලංක බුද්ධි ඒ වගේම පාසක මහත්තුරු සම්බන්ධ කරගෙන අපි සෑම ධාස්කතුන් දාන චාරිත්‍රානුකූල පවත්වාගෙන ලබන ධර්මදේශනා මාලාව සඳහා මේ වාරේ ඉදිරිපත් කරගත්තේ කවුරුත් හොඳට දන්නා දුන කර්මීය මෙත්ත දූත්‍ය වශයෙන් සඳහන් කරන සූත්‍රය. අපි අද හතරවෙනි දේශනාව වදිනුයි හතරවෙනි ඡයතයි මේ ආරම්භය ලබන්නේ. ඉතින් පසුගිය වාරවල කර්මීය මෙත්ත සූත්‍රය නැත්නම් කරණියන් අත්ත කුසලේන කියන ආරම්භයේයි සූත්‍ර නිදාන කතාව ඉදිරිපත් කරගත්තා. ඒ වගේම ඒ සූත්‍රයෙන් සඳහන් කරන මෛත්‍රී භාවනාව සම්බන්ධ ඒ වගේම අත්ත කුසලය සම්බන්ධ අත්ත විග්‍රහය ඉදිරිපත් කරගත්තා. මේ වතාවේ එයින් ප්‍රධාන වශයෙන් මේ අත්ත කුසලය නැත්නම් ස්වార్థය Tamange වැඩි ඉෂ්ට කර ගැනීම සඳහා මෛත්‍රී ආදී සමත භාවනා ක්‍රමයක් උපයෝගී කරගන්න හැකි විපස්සනාවේදී අති සම්පජාඤ්ඤය ඉදිරිපත් කරගන්න හැකි විශේෂම කියන උපයෝගී අදාළ භාව අකටට කළ දෙනවා. එයින් අපි අදහස් කරේ ඒ කරණීයන් අත්ත කුසලේන කියන ස්වార్థයේ සලකන Tamange අභිවෘද්ධිය සලකා බලන යෝගාවචරයේ විසින් සලකා බැලිය යුතු Taman ළඟ සංජාත භෝෂණීය පිළිස උත්සාහ කළ යුතු 14ක් වන යෝග ගුණයන්ගෙන් පළවෙනියම මේ සූත්‍රය සඳහන් වෙන සක්කෝ ගුණය සම්බන්ධයි. ඒ ඇති සංඥාව නැත්නම් ධනාත්මක ආකල්පය ලෝකයාට කොහොම වෙතත් යෝගාවචරේකට ක්‍රම දෙකකින් ළඟා කර ගන්න පුළුවන් එකක් සමත ක්‍රමයි අනිත් එක විපස්සනා ක්‍රමයි. සමත ක්‍රමය අපි මෛත්‍රී භාවනාව වශයෙන් හඳුන්වා දෙනවා. ඒක බොහොම ප්‍රසිද්ධ දෙයක්. ඒක ආගමකට සීමා වෙච්ච දෙයක් නෙවෙයි. අනිසා කර්මඵලයේ පිළිගන්න වෑම ආගමක පිළිගන්න දෙයක්. ඒ වගේම තමයි සතිය නැත්නම් සති සම්පජන්ණය කියන එක උදාගමතම ආවේනික වූ සමතයෙන් නතර නොවන ලෞකික පැත්තේ නතර නොවන ලෝකෝත්තර පැත්ත දක්වාම යන හැටි සංඥාවක් පිටින් ඇති කරගන්න. මේ සමතයෙන් කෙරෙන මෛත්‍රියක් විපස්සනාවෙන් කියන සතියෙමුත් දෙකෙන්ම යෝගාවචරයට වැටෙන්නේ ආරසාව. මෛත්‍රී භාවනාවත් පරිත්‍යක් විදිහට ආරක්ෂාවක් විදිහට පාවිච්චි කරනවා. සමතයක් මේ සමතේදී විපස්සනා විදිහ ගන්න සතියක් ආරක්ෂපච්චපත්තාන ආදින යෝගාවචරයට ඒ ගමන් කරන භාවනාවේ භාවනා කර්මස්ථානෙම හිත පවත්නකොට දැනෙන ආරක්ෂාව ධර්ම ආරක්ෂාවක් වශයෙන් කලකනවා. මෙන්න මේ ආරක්ෂාව තුළ තමයි රැකවරණ කියන එක ලැබෙන්නේ. සූදාන දෙනකින්වත් වතකොටු තාක්ෂවලින්වත් වෙන මොනම තැනකින්වත් මේ සංවචනාන්තය සඳහන් කරන රැකවරණ ලැබෙන්නේ නැහැ. ආරක්ෂාව තුළයි ඇත්තට රැකවරණ ලැබෙන්නේ. ඒක වෙන විදිහට කියනවා ආධ්‍යාත්මික ගුණයක්. අන්නේ ආධ්‍යාත්මික ගුණය තුල පමණයි සාන්ත මේ සඳහන් ක්‍රම දෙකක් තියෙනවා එක විදිහකට ලෝක සාමය සමාජීක සාමය සදාචාරාත්මක සාමය සඳහා මෛත්‍රියෙන් අපිට ආරක්ෂාව සලසාගෙන රැකවරණ සලසාගෙන සාමයට යන්න පුළුවන්. එහෙම නැත්නම් ලෞකික ලෝකෝත්තර දෙකටම අදාළ වෙන විදිහට සතිය වඩ아가න සතිය ලැබෙන ආරක්ෂාව තුළ රැකවරණය ලැබෙන්න පුළුවන් සාහිතයි ඒ රැකවරණය තුළ කාමය ඇති වෙන්න පුළුවන් මෙන්න මේ කාමය තුළ පමණයි තපස සමග්ගානං තපෝ සුඛෝ මේ සාපි තපසට භාවනාවට පෙළඹෙච්ච චිත්තක්ෂණයක් අප අත්දකිනවා නම් අපි කල්පනා කරන්න ඕනේ මේ චිත්තක්ෂණය සඳහා කාම පදනමක් තියෙනවා තිබිය යුතුයි දැන් ඒක තියෙනවා ඒ කාම පදනම ඇති වෙන්නේම රසවරණ හිත තුලයි. වේදනාවෙන් පෙළෙන ඥාති ව්‍යසන වලින් පීඩිත, වස්තු ව්‍යසන වලින් පීඩිත, ආරක්ෂාවක් රකවරණක් අවවරණක් නැති හිතකට කාමයක් නැහැ, භාවනාවක් නැහැ. කාමයක් භාවනාවක් කියනවා රසවරණ කියනවා. ඒ රසවරණ අපට ලැබුණේ කොමේ කියන මෛත්‍රී අමත ආරක්ෂා පරිත්‍ය තුලයි. එහෙම නැත්නම් විපස්සනාය ලැබෙන සත්‍ය ආරක්ෂාව තුළින් සාදි කල්පනා කරගන්න ඕනේ. එවැනි චිත්තක්ෂණයක් පිළිලා පිළිලා පිළිලා පිළිලා අපි ළඟ දෙනකොට කොච්චර ලොකු පාරක් ගිහිලාද පාරමිතා සම්පූර්ණ කරගෙන උපනිෂේ සම්පatti සම්පූර්ණ කරගෙන අපි මේ භාවනා චිත්තක්ෂණයක් ලබන්නේ. භාවනා චිත්තක්ෂණයක් බව අවබෝධ කරන්නේ එතකොටම අපිට තේරෙන්න ඕනේ ඒ සඳහා මේ කරණීය අත්කුසලයේ කියන අපිට මේ දැනෙන භාවනා චිත්ත නැත්නම් පිළිවීම මේ වැඩිම භාවනාව සිද්ධ වෙන්නේ අන්න අර කියන මෛත්‍රී පදනමේ නිසා සත්‍ය ආරක්ෂාව තුළ. ඊට මේ සක්කෝ කියන ගුණය යෝගාවචර ජීවිතයේ හිත කොණ්ඩ වගේ අති සංඥාව ඇති කරගෙන භාවනා ප්‍රතිඵල නැතත් භාවනාවක් කරන්න හම්බ වෙනවා. ඒකත් වෙන මෙන්න මෙච්චර කියලා කල්පනා කරනකොට ලොකු දහංගියක්. අංග සිහි කොලා යන විදිහේ දුක උනන්දු කිරීමක් ඇති ඒ තමයි අපි මෙතෙක් ආපු ධර්ම දේශනා තුන ආරාන්ත කරපුවා. අද අපි අඳ හදන්නේ ඊගාවට තියෙන උදු සූජුත කියන ಗುಣ දෙක. මම හිතුවා ඒ බොහොම රසේ මතු කරගන්න පුළුවන් නිසා මේ ಗುಣ දෙක එකට දාලා සංසන්දනාත්මකව ගැනීම බුදුහාමුදුරන්ගේ තියෙන ආර්වත්න කාඥාණයට හොඳ පැහැදිලි ප්‍රමාණයක් දෙනවා. එක පැහැර විස්තර කරලා දෙනවා. අයි මුතුන් වහන්සේට කරුවත් කියලා කියන්නේ. උදු කියන ගුණය ඉරිජු. ඉරිජු කියලා යටි සංස්කෘත භාෂාවේ කියන්නේ. ඉරිජු ගුණය. ඒක අපි අවංක බව කියලා සිංහලට බාරනවා. ඒක දෙක පඤ්ඤා පඤ්ඤාය නම. අවංක කියලා කියන්නේ වංක නැහැ. වංක භාවයට අපි පොතේ දෙන්න මොකද? චන්ද්‍ර වංකයත්තේ වංක නැහැ. චන්ද්‍රවංගය කියලා කියන්නේ බයලජිය ජීවක පියවක විශේෂණයට වගේ එනකොට ඕන්න අපි කියන නියපොතු අංග කියලා. අපි ගම්පොතවල පාස් නියපොතු අංග පේනවා. ඒක යාන්තම් හම්බේ වට ධාරු. ඔය විශේෂණීය ඊගාවට අටවක දක්වා යනකම් ඕකේ වකේ පේන්නේ. ඒකට කියන චන්ද්‍රවංශය කියලා. කොහොම ලක්ෂණ නමක් ඇදලා තියෙන්නේ. නමුත් තපල ගමක් පෙන්නනවා. ඇද කනක් වෙනවා. නමුත් ඒක කායික රජයක් වෙනවා චන්ද්‍ර වංශය කියන්නේ. අන්න එවැනි චන්ද්‍ර වංශයක් නොවන ගතියද කියනවා අවංක කියලා. එහෙම නැත්නම් ගෝමුත්‍ර පාරක් වෙනවා. උතරත් බඳින ගාලේ වගේ ඒ කරත් යන ගමන් මූත්‍රා කරගෙන යනකොට ඒ මූත්‍රා පාර ඔය යන පැද්දෙන තාලෙට එහාට වැන්නවා මෙහාට වැන්නවා එතකොට ඒක වැටෙන්නේ වංශයක් ගෝමුත්‍ර වංශය කියලා කියනවා. අන්න එහෙම නොවි යුක්ති භාවය. අවංක භාවය පෙන්නනවා එහෙම වංක නැති. ඒකට තමයි මේ උදු කියන ගුණය පෙන්වන්නේ. සූදුත කියලා කියන්නේ වඩාත් යුතුයි කියන එක. උදු සූදුත. ඉතින් මේක ඇත්තටම මේ උදු සූදුත ගුණයෙන් බුදුහාමුදුරුව පෙන්ලා දීප්ප බුදුහාමුදුරන්ගේ ඒ සර්වඥතාඥ ප්ලස් වෙලා එයින් පරිලාපු ධර්මය ඉදිරිපත් කිරීමේදී බුදුජාන් වහන්සේ ගත්ත ක්‍රමය ඉදිරිපත් කිරීමේ ක්‍රමයට බොහෝම ලක්ෂණ මේ සිංහල සරල වචන දෙකක් තමයි උජු සූජුත විජු වඩාත් විජු ඉතින් මේක විස්තර කරන්න නම් මේකට අපි දේශි වචන දෙකක් හේතු කරගන්න ඕනේ උජු කියන්නේ හොඳයි කියලා අපි හිතුවොත් සූජුත කියලා කියන්නේ වඩා හොඳයි කියන එක හොඳ වඩා හොඳ. ඉද්දු වඩා ඉද්දු කුදු කුදු. මේක බුදු ගුණය තුල, ධම් ගුණය තුල, සංඝ ගුණය තුල පුරාම පැතිරිච්ච දෙයක්. සීලය තුල, සමාධිය තුල, ප්‍රඥාව තුල නැත්නම් සීල ශික්ෂාව තුල, සමාධි ශික්ෂාව, ප්‍රඥා ශික්ෂාව තුල පැතිරිච්ච දෙයක්. ඒක නිසා හැම වෙලාවෙම සරුවත්යන් වහන්සේ සාමාන්‍යයෙන් අර උද්දු ඍතු කියන ගතියට විවංකවංක භාවයෙන් උත්තර දෙනවා හොඳ නරක භාවයෙන් උත්තර දෙනවා වගේ සරුවත්යන් වහන්සේ හැම වෙලාවෙම දෙන්න දීලා තියෙනවා ආගමන්ට ආගමානුකූප නිහි සමාජයේ අපි දානයට වඩා සීලය හොඳයි. සීලයට වඩා භාවනාව හොඳයි. සීල දාන සීල භාවනා. ඒක මේ සාමාන්‍ය කුංචි බෞද්ධයා බව දන්න කාරණාවක් තමයි ජී ප්‍රතිපදාව දාන සීල භාවනා. උන් අපි හිතනවා ඒ ඒ දී වැඩ පිළිවෙලෙන් පිරිසක් නිස්සන ප්‍රතිපදාව දෙනවා. උන් නැත්තම් ජීවිතය අතහැරලා බලනවා මේක. එතකොට ප්‍රතිපදාව වෙනන්නේ සීල සමාධි ප්‍රඥා. මේ පැවිද්දන්ගේ වැඩ පිළිවෙලේ ප්‍රවෘත්තිවටපත් වෙච්චි අත්ංගේ වැඩ පිළිවෙල වෙනන්නේ සීල සමාධි ප්‍රඥා. හඳෝමයි අද විශාල පැවිදිකක් දානයට යොමු වෙලා. මේක රට විනාශන විහිළුවක්. ඒක සීයන්ට කරගන්න දීලා සංඝයාට කරන්න තියෙන්නේ සීල සමාධි ප්‍රඥා. අද ඒ කිසි දාන සමිතිය වල සභාපතිත්වයේ වන්නේ ලැබෙන්නේ. ඒත් විශාල ගම්දෙන් නගනවා මේක ආස්තියක්. නමුත් අද ඒක තමයි ලෝක ප්‍රතිපලලා තියෙනවා ඒක අපි කතා කරන්නේ නැහැ. කොහොම නමුත් ප්‍රතිපදාව ජී ප්‍රතිපදාව දාන සීල භාවනාවක් වෙනොත් පැවිදි ප්‍රතිපදාව සීල සමාධි ප්‍රඥාවක් වෙනොත් තෝරලාගෙන ඉන්න ඒක කවුරුත් අනගනවා. ඊට පස්සේ මේ දාන මේ සීල සමාධි ප්‍රඥා අපි වගේ දෙයකට ගොඩක් ඒක අදාළ නිසා අපි ඒක ගත්තොත් සීල අධි සීල කියන එකක් වෙනවා. චිත්ත අධි චිත්ත ප්‍රඥා අධි ප්‍රඥා. එතකොට සීලයට වැඩිය හොඳයි අදි සීලය. අදි සීලයට වැඩිය හොඳයි චිත්ත භාවනාව. චිත්ත භාවනාවට වෙනද අදි චිත්ත භාවනාව, අදි චිත්ත භාවනාවට වෙනද ප්‍රඥා භාවනාව, ප්‍රඥා භාවනාවට වෙනදයි අදි ප්‍රඥා භාවනාව ඊට වැඩිය හොඳයි මාර්ග භාවනාව, ඵල භාවනාව ඉහළ තිබෙන විදිහට නව ලෝකෝත්තර ධර්ම කරාම මේ පුළුවන් තරම් කොටස් කරලා කොටස් කරලා පෙන්නකොට හැම වෙලාවෙම ඒකේ අනුපූර්ව පිළිවෙලක් තියෙනවා. ඒක වාද විවාද පිණිස මේ කොටස් පිළිම අන්ධ බාලයෝ අහු වෙනවා බෙදා ගන්නවා කන් බෙදාගෙන රට කන් බෙදාගෙන අඳු කරනවා සරුවචන් වහන්සේගේ තියෙන සර්වඥතා ඥානය තමයි උන්වහන්සේට සීල සමාධි ප්‍රඥා වශයෙන් පෙන්වන්න ඕන නම් ඕන තරම් ලක්ෂණ දෙන්නයි සීල අධි සීල චිත්ත අධි චිත්ත ප්‍රඥා අධි ප්‍රඥා මාර්ගඵල නිවන් වශයෙන් තව පෙන්වන්න ඕන නම් පෙන්වයි. ඊට සීල අදි සීල තවත් ඕන තරම් කඩ කඩ කඩ කඩ පෙන්වන්න පුළුවන් ශක්තිය තමයි ධනහන විද්‍යාවේ පරිචේත උපනිෂද සම්පත්තියක වෙලාවට ගලපෙන විදිහට ඒක හදලා පෙන්වන්න පුළුවන් ගැත්තේ සාරවත්නකතිය. උගෝ පිටර බැලුවොත් ඒක අර කාටවත් මතක තියාගන්නත් බෑ. අමාරුද? බෑනේ. ඒ පවතින ආචාර ධර්ම වල හැදෙන සාමාන්‍ය කොටස් කරලා පෙන්වනවා. ඉතින් මෙවුව තමයි ලයිට් වලන කටපාඩම් කරන ඕක ඉහිගත්මක් කරගෙන දඟලන්න හදන. නමුත් සර්වඥාන් වහන්සේ කියන ලයිට්ු නැහැ. ඕන දෙයක් ඕන විදිහට කඩලා පෙන්නන්න පුළුවන්. අන්න ඒ විදිහට සරලව පෙන්වන්නත් පුළුවන්. ඉතාමත් සංකීර්ණ තම තම යන පමණින් දැනගන්නේ කියන මට්ටමට හදලා පෙන්වන්නත් පුළුවන් විදිහට ධර්මයේ පෙන්වන ක්‍රමය තමයි කුජු සූජි. හොඳ වඩා හොඳ. ඒ නිසා අපි දානීය ගත්තොත් දානේ කියන සීන දාන, මජ්ජිම දාන, උත්කෘෂ්ඨ දාන. ඒකේ සතුල කන්නෝසංග වගේ සූත්‍ර 14 ආකාරයකට කරලා තියෙනවා. ඉස්ලාම පෙන්වන්නේ ඒකට හේතු වෙන්නේ මොකද්ද? මුත්‍යා දෘෂ්ටික මිනිස්සේ ඒ සාස්වත දෘෂ්ටිකයිසයි කර්මජා කර්මඵලය අදහන හොඳ මිනිහා සර්වඥාන්ත ළඟට ඇවිල්ලා මතක් කරනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ශාසනය මේ ශාස්ත්‍රකත්ව දැනෙන්නේ ලොකු රසෙන් ඕකේ දාණේ තියනවා විදියට. ඔලොසෙන්දනා පොතිනවා. ඕන දෙනකොට ඇවිල්ලා දාන කියලා මගේ සාසන වැඩ කරගෙන පින් කරන්න පුළුවන්. කොහොමද දාණය පනවන්නේ? ඔබ වහන්සේ කියනවලු මේ දන් දෙනකොට ඔබ වහන්සේටම දන් දෙනොත් මොකක් පින් කියනවා කියන්නේ. අන්න ඒ වගේ තමන්ගේ පාත්‍රය බදා ගන්න ක්‍රමයකට දාන කතාව හදාගෙන කියනවා කියලා ආරංචියක් තියෙනවා කියලා. අකෝ එහෙම ගන්න. මම කියලා කියලා තියෙනවා මගේ අතරමා පිළිසෙට බත් කාලා අතෝදලා ඉඳුල් වතුර ටික. ඉදි කරන ගමන් මේ පොළවේ ඉන්න වැල් ගැඩවිල්ලකට මේක ආහාර වේවා කිව්ව දාන චේතනාව විතර කියන පිළිගන්න ඉතින්. ඒක තමයි පටන් ගන්න ක්‍රමය. ඒක ඕනම කෙනෙකුට බෞද්ධ බෞද්ධ පැවිදි විද්‍යාවේ සිල ගම්යතුරු ඕනම කෙනෙකුට ඒක මේ සර්වඥාන්සේ පනවපු දෙයක්වත් එහෙම නැත්නම් මේ වෙන කවුරු ක්‍රියාත්මක කරන දෙයක් නැහැ අත හොදලා දාන වතුර පිට හෝ වැටෙන පොළවේ සම්මියකට මේක ආහාරයක් වේවා කියලා නොකෙනින් හතෙක් ආවත් තීසිත වෙනවා කියලා දෙන්න දෙනවා. ඔන්න උතු ගුණයක්, හොඳ ගුණයක්. ඊට පස්සේ දරුවචනාන්තු සූදුට පෙන්නනවා. ඉතින් ඒ හතෙක් එය කනවා දකින්නවනම් කනවා දැකලා ඒ සතාව දීපවන්නට ඇඟලුම්කම් පහනවනම් දරුවචනාන්තු කියන ඒ ටිකදී අර නොදැක පොළොවේ යට ඉන්න වැල්ගඩ වෙන්නට පොහොර වේවා ආහාරයක් වේවා කියනකට වඩා ඉතේ ප්‍රීති ගතියක් ප්‍රිනායන ගතියක් වෙනවා සත්‍යයක කනවා දකින්නවා නම් ඒක හොඳයි. එතකොට ඒක වැඩි තියෙන. මේ කන සතා ලොකු එකෙක් නම් ලොකු කෙනෙක්. මේ කන සතා Taman ළඟට ඇවිල්ලා වලිගේ වනලා කද්ද පතොල කටලේව කාලා කතා කරන්න බැරි වුණාට ස්තුති කරලා යනවනම් තවත් තියෙනවා. මේ විදිහට මේ නොපෙනෙන ධන ඉඳලා ඉහළට යනකොට උද්දු සූචිත වෙනවා. හොඳින් වඩා හොඳ සිද්ධ වෙනවා. ඒ වඩා හොඳ සිද්ධ වෙන ගමන් ඔය ඔක්කොම සත්ත්ව ලෝකෙ ඉක්මවලා කවුරු හරි සීන දීන පුලන දුප්පත්ම මිනිසෙකුට දෙන එකයිත කියනවා. ඒක වෙන කොච්චර හොඳ ධනනම් සුදුසුකම් කීයක් වටින මිනිසෙකුට දෙන්නේ. ඉතින් ඒක කොච්චර හොඳ කියලා අහනවා. දුස්සීල වුණත් කමන්නේ වීදි අතහැරලා ඉන්නේ පැවිදි. ඉන්ද්‍රිය කොටසමක ගිලා සුසිල්වත් පහන කොට දෙනවා. ඉන්ද්‍රිය කොටසමද ඊමාන සීල සමාධි ප්‍රඥා පුරණ භාවනා වැඩ කරනවා. ඉන්ද්‍රිය හොඳයි මාර්ගඵල රාජි. ඉන්ද්‍රිය හොඳ රහතන් වහන්සේ. ඉන්ද්‍රිය හොඳ මහා රහතන් වහන්සේ. අග්‍රශ්‍රාවකයන් වහන්සේ. පසේ බුදු දානන්දල ඉතාලත් මම සම්මා සම්බුද්ධ ඥාන වහන්සලා. එනිසා මේ දාන කතාවේ තියෙන මේ දාමත් නැහැ. දවසකට දෙතුන් සැරයක් කරන මේ වැඩේට මේ සිද්ධු භාවය ඇති කරගත්තොත් හොඳ ගතිය. මේ බක්තික ඥානකට එන්න මොන්න තරම් දිග ගමනක් යනවද? සතුලක් බක්කටයක් ඥානකට එන්න. ඊට පස්සේ ඒක අපි අතෝදනකොට කොච්චර කෙරුවක්වත් ඉඳුලක් අපි ඉතුරු කරනවා. අනේ ඉඳුල අහක දාන්න වෙනසෝ වව ගොවියරක් ඉඳිද්ද වෙන්න. මමත් නරකක් කියලා නොවේද මේක මේ දැල් ගැට විද්දකොට ඕක පොහොරක් වේවා ආහාරයක් වේවා කියලා දානවනේ ඉතින් සුගතියක් හොඳ ගැතියක් එතෙන්ද එන්නේ නැතුව සතුට කෑම දීලා දැකලා සතුට වෙන ගැතියක් එන්නේ ඒ සතිය ඒ කාගේ මනුස්සකමක් සුන්දරකමක් බලන්න ගැතිය නිසා ඉස්සල්ලාම් පෙළඹෙනකොට උදු ගැතියක් තියෙන හොඳ ගැතියක් තියෙන හොඳින් වඩා හොඳ තේරීම තමයි මනුස්සයාට අන්සතුන්ට වඩා ඇති ඉතිරි අභාග්‍යකට වගේ අද මනුස්ස මොලේ වැඩ ගන්නෙම නැති තැන ඔන්න ඔතනයි. හැම කෙනාම රණ්ඩු කරනවා හොඳ වෙන්නත්, දරුවෝ හොඳ කරන්නත්, ශිෂ්‍යයෝ හොඳ කරන්නත්, ගෝලයෝ හොඳ කරන්නත්. නමුත් Taman කල්පනා කරන්නේ Taman මේ ඉන්න තැනට වඩා වඩා හොඳ තැනක් මේ ඇහැ ගාව කන ගාව තියෙනවා. ඒක ගැන කල්පනා කරන්නේ මේ ඔක්කොම හොඳ කරන්න උත්සාහ කරන නිසා අද ලෝකයේ හොඳ නරක තේරීම අතින්නම් ප්‍රසංසනීයයි වඩා හොඳ තේරීම අතින්නම් බාලාංශ පන්තිවක් නැහැ. බාලාංශ පන්තිවක් නැහැ. අපි ඊගාවට කරන්න තියෙන හොඳ දේ ගැන අපේ කිසිම අවදි භාවයක් නැහැ. අන්දල්. අපි මේ දීනෙන් කෑ ගහනවා වගේ. එහාට දඟලනවා මෙහාට දඟලනවා ගොරොද්දනවා දීන බලනවා hina වෙනවා ඔක්කොම හීනෙන් අවදි භාවයක් නැහැ. එනිසා අපි සුදු භාවයේ පිළිබඳව අයියෙන් කතා කරන්න දෙයක් නැහැ. අපි උදුභාවය පටන් ගත්ත මේ ආත්මෙ නෙවෙයි. බොහෝම ඉස්සර. ඒ වගේම තමයි අනුන්ට යුද්ධ කරනවා කියන එකත් වසංගත රෝගයක්. විශේෂයෙන්ම ආගන්නිකායවල තදබල රෝගයක්. සමහර ලාටේට මාරාන්තික. ඒකත් දාන. නමුත් ඒ විදිහ කොච්චර හොඳද? Taman දිහා හැදලා බලලා මේ ඉන්නවට වඩා වඩා හොඳ වීම සඳහා මට ලැබිලා තියෙන මේ මහා අවස්ථාව උත්පාදකාරී මනුස්සාත්ම භාවයේ ක්ෂණ සම්පත්තිය පැවිද්ද කල්යාණ මිත්‍රාසේ ධර්ම ශ්‍රවණේ මේ සියල්ලම කියදී මම මගේ වඩා හොඳ වීම පැත්තක තියලා මේ ලෝකෙට හොඳ නරක කියලා දෙන්න හෝ නැත්නම් මගේ ළඟ තියෙන හොඳ හුවා දක්වන්න හදනවා කියලා කියන්නේ ඒක නිකන් බොහොම පරාජිත බංකොල කියනවා අපිට කවදාකවත් උත්තම වූ සර්වඥාන්සේ දක්වන්නේ හොඳට කවදාකවත් ළඟා වෙන්නේ ඒක මේ මන් උත්සාහය කරන්න කියන නෙවෙයි. ඒ මොකද මේ බුද්ධ කල්පේ අපිට පුළුවන් වෙන්නේ උත්තරීම උත්කෘෂ්ඨම ඵලය වෙන්නේ නිවන් දකින්න. ඒ අරිහත් බෝධිය තමයි අපිට සාක්ෂාත් කරන්න පුළුවන්. සරුවත් යන ආංශයේ බබලන ස්වරූපේ දිහා බලනකොට සරුවෙන් සාඥාණයට බලනකොට මේ ශාවක බෝධිය කියන එක නිතරම මහ ලොකු දෙයක්. අමාරු බව හැබැයි දුෂ්කර බව හැබැයි එනිසා අපේ වඩාත්ම හොඳ සත්‍ය කියක් අපිට ඉන්නයි ප්‍රතිවිරුද්ධ බබලන ඉරක්. අරුවඥතාඥානය. ඒක අපිට කියන්නේ කල්පනා කරන්න තියෙන්නේ වෙනි සත්‍යයකට යෑම තබා අපි දැන් ඉන්න තත්ත්වයේ ඉඳගෙන දැන් මම හොඳ තැන දෙන්නේ මම දක්ෂයා මට පුළුවන් ඒ නිසා මම දැන් අනුන්ට හදන්න ඕනේ එහෙම නැත්නම් අනුන් දකින දෙයට ඒ ඉපිලියම් කරනක මගේ පරම යුතුකම කිව්වොත් උදු භාවේනං රැකේ උදුත භාවේනං දුරාගරාවට නිසා කරණීයන් අත්ත කුසලයෙන් කියන මේ ගාථා පදේ නැත්නම් මේ සූත්‍රයේ ආරම්භයත් එක්ක උදු භාවය පිළිබඳව අපි අනිවාර්යයෙන්ම වග බලා ගන්න ඕනේ. ඊගාවට අපි පුද්ගලිකව නිතරම සැලකිලිමත් වෙන්න ඕනේ මට මේ වැඩේ මේක වැඩිය හොඳින් කරන්න බැහැ. භාග්‍යයකට වගේ අපි වාස්තවික වාදීන් භෞතික වාදීන් වගේ අපි හිතනවා මට මේකට වඩා හොඳ වෙන්න බැරි අහල බාල ඉන්න කට්ටිය රවුම් කරනවා. ඒක තමයි බාහිර ලෝකේ හොඳ නැති නිසා කියන්නේ. මේක බුද්ධ ආගම ඇතුළත තල වෙන පිළිලා. අවචාන්ති හැම වෙලාවෙම පස්සම පාළිදෙද කියලා පරිණාමයේද කියලා වඩා හොඳ වීමට ඉඩ තියලායි ධර්මයේ දේශනා කරලා තියෙන්නේ ඒක උන්වහන්සේ අත්දැකලා කතා කරන්නේ. අපි කොච්චර කෙලෙදිච්ච පරිසරයකද කියත් නැත්නම් කෙලෙදිච්ච සමාජයක ඉතිය අපිට මේක වඩා හොඳ වෙනවා. එකට අපි කියනවා මෛත්‍රී කියලා. එකට අපි කියනවා සතිය කියලා. අපි කියනවාද මෙතන පාවිච්චි කරන වැරදි අත්ත කුසලයේ සලකන්න අත්ත වඩා හොඳ දියයි සමාධිය. අර ඉමසන් කියන බටේට ඉතින් දාර්ශනික සඳහන් කරනවා ඕනෑම දෙයක් ලෝකේ වඩා හොඳින් කිරීමේ ක්‍රමයක් තියෙනවා. කිසිම දෙයක් ලෝකේ දැන් සිද්ධ වෙන්නේ වඩා හොඳ ක්‍රමයක නෙවෙයි. හොඳ නරක දෙකට තමයි හිතෙන්නේ. මේක වඩා හොඳ කිරීමේ ක්‍රමයක් ඉතාමත් ප්‍රවේශමේ. අත්ත කුසලයේ කියන ප්‍රධාන අර්ථය පමණක් ඉස්සර කරලා බලන කෙනාට මේ නහය ඉස්සරහ තියෙනවා වගේ පේනවා. අපි මේක යටපත් කරලා ඒක නොදක නිකන් සාමාන්‍ය හොඳ වෙන්න අනු හොඳ කරන්න සමාජයට හොඳ බව පෙන්වන්න කතා කිරීම අත්ත කුසලයට ඒකාන්තම හානි කරයි ප්‍රධානම හානියක් ඒකමයි. ඒක උද්දේශ උද්දේශ කියන ගුණ දෙක එකිනෙකට බැඳිලා තියෙන ස්වરૂපේ ඒකාන්තයෙන්ම හේතුඵල ධර්මයක් විස්තර කරනවා. උතු කියන එකෙන් හොඳ ගතිය පෙන්නනවා. සූදුත කියන එකෙන් වඩා හොඳ ගතිය පෙන්නනවා. යම් විදියකට ඉද්දුගුණය විතරක් පෙන්වනවා නම් ඒව නැත්නම් හොඳ ගතියක් විතරක් කරුවචනන්දේ පෙන්වනවා නම් එහෙනම් කරුවචනන්දේ ලෝකෙ බෙදන් වෙනවා මෙවුවා හොඳයි මෙවුවා නරකයි කියලා. මෙන්න යරත කරගත්ත ආගම් රාජ්‍යයක් ලෝකේ තියෙනවා. දෙවියන් වහන්සේ කැමති දේ ඔක්කොම හොඳයි. දෙවියන් වහන්සේ අකමැති දේ සියල්ල නරකයි කියලා ඒ දේවවාදී ආගම් වල කියන එක හරි ලේසි පොත පෙරලා බලලා හොඳ නරක තෝරා. නමුත් ඒක දිගේ ඉස්සරහට යනකොට අර මනුස්සත්වයේ පාවාගෙන මට්ටමට නිහින වැඩ සිදුවේ. උදාහරණයක් වශයෙන් කියනවා මේ ආගම් ජීවිතය කරන්න කියන එක නෙවෙයි. උදාහරණයක් වශයෙන් දිව්‍යඥාන්සේ අදහන ආගම් වල සඳහන් වෙන දෙයක් තමයි මනුස්සයින්ගේ නැත්නම් මානවයන් කයගාවේ මේ පොළොවයිටි ගානුත් සත්තු අනිත්ක් කොලම් ඕන විදියට පාවිච්චි කරලා ඒක විරෝධයක් නැහැ ඒකත් මානවයාගේ පිරිනිසකාටයි අයිති දෙවිලා තියෙනවා මේ පිරිනිසකාගේ දෙවියන් වහන්සේ අදහන විදියන් මනුස්සයා විතරයි මානවයා අනිත් මනුස්සයාට නම පාවිච්චි කරන්නේ ම්ලේච්ඡයි කියන අපිට කියනවා ලැජ්ජයි චිත්ත සම්පන්න නොවන මිනිහා. ඒ නිසා මේත්‍යා ආත්මයක් නැහැ. පිළිසෙනෙක් වගේ ගහක් වගේ ගලක් වගේ ආගම අදහන මනුස්සයාගේ සුඛ විහරණය පිණිස අර මේත්‍යා අරුවට කපුවට ඇති දෝෂයක් නැහැ. මොනම ක්‍රමකින් හෝ මේ මිලේච්ඡා චිත්ත සම්පන්න කළ මනුස්ස දෙවියන්ාගේ අදහන පැත්තට ගත්තන ඒක තමයි මිනිස්සුන්ට කරන්න පුළුවන් උත්තරම තේ. එහෙම කළා නම් ඒ එනම් හැරවීමක් කරපු මනුස්සයා දෙවියන් ආගිර ප්‍රධාන පිළිගැනීමකට ලක් වෙනවා. එහෙම නැතිනම් මරුවට ඒක දෝෂයක් නෑ. මොකද මේ මනුස්සයා මේකේ. ඒක හරියම මනුස්සකමක් නැති. ඉන්සයි සෑම ආගමකම ඒ අනිකුත් අදහන්නේ නැති අත්තන් මේච්චන් කොල කලකන ගතිය හොඳ නරක බෙදන්න ගිහිල්ලා ඉස්තිර හොඳක් සා ඉස්තිර නරකක් බෙදන්න ගිහිල්ලා වෙච්ච දරා. හරියටම නම් ඒ දෙයට අහුන්නේ. සර්වඥාන්සේ මතක් කළේ වැඩක් කරන්න යනකොට ඒ සමස්තයේ තියෙන හොඳට බයි. හැබැයි මතක තියාගන්න මේක නෙවෙයි කෙලවර. අනිවාර්යයෙන්ම මේක තව දවස් දෙක තුනකින් හතරකින් පහකින් නැවත සාකච්ඡාවට ලක් වෙනවා. එදාට වඩා හොඳ තත්ත්වයට යන්නේ. ඉදා ඊගාව තත්ත්වෙ වඩා හොඳ තත්ත්වයට යන්න නිසා මොනම දෙයක්වත් ඉතිර හොඳක් හෝ ඉතිර නරකක් නෑ. මේක විපස්සනා යෝගාවචරයට දිරව ගන්න අමාරුම පාඩම ඒකේ තමයි විපස්සනා යෝගාවචරය දිරවන්නේ අනිත්‍යස්කන්ධ මොකද විපස්සනා යෝගාවචරය හොඳ නරක දෙක ඉස්තර ගණන් ගන්නවා. ඒක හොඳ නරක දෙක අවස්ථවිතයි. ඒ ඒ වෙලාවට වෙනස් වෙනවා. යෝගාවචරය නිතරම බලන්න ඕනේ හොඳ නරක දෙක ඒක ලෝකයේ කියලා දෙන ඕන දෙකට යටත් වෙනවා. තමන්ගේ සමාජයේ හොඳ නරක දෙක ගන්න ඒ ඇති. ඊට වැඩි ඕක නැහැ ඒ සමාජය හදන්නවක්වත් ඒ මනුස්සයා හදන්නවත් ඕනේ නැහැ. හොඳින් නරක යනවා නමුත් අත්ත කුසලයේ වශයෙන් මට සිද්ධ වෙනවා මේ කරගෙන යන වැඩේ මේ කරදේ හොඳින් කරන්න බැරි. ඒක හැමදාම ඉදිරිය බලන හැමදාම තනං කරන දේ ඒකම නැවත නැවත කරමින් අරිට වඩා හොඳින් කිරීමට ගන්න උත්සාහය නිසා සර්වඥාන්තයේ ඉදිරිපත් ක්‍රම කියන ප්‍රතිපදා. ප්‍රතිපදාව. ආනුභුබ්බේ ප්‍රතිපදාව කියලා කියනවා. සීල සමාධි ප්‍රඥා ප්‍රතිපදා දාන සීල සමා දාන සීල භාවනා ප්‍රතිපදා නානා ආකාර විදිහට සර්වඥාන්ගේ ප්‍රතිපදා දෙන්නාම ඕනම කෙනෙකුට ඕනම වෙලාවක ඕනම තැනකින් මේක රහත් එකතු වෙන්න පුළුවන්. හොඳ කට්ටිය විතරක් මේක දෙන්න ඕනේ කියලා විනිශ්චය කරන්න පුළුවන් ඉස්තර පුද්ගලයෙක් කියන්නේ. ඉස්තර පුද්ගලයෙක් කියන්නේ විනිශ්චය කරන හොඳක් නරකක් පුත්තක් වෙනවා. ඒ මොකද මේ හොඳ නරක නැවත නැවත පරිස්සමෙන් ලක් කරනවා. ධර්ම ගවේෂණයට ලක් වෙනවා. ධර්ම විචේත ලක් වෙනවා. ඒක සිද්ධ වෙන්නේ අත්පුතලේ කලකන යෝගාවචරය තුළ පමණයි. ඒක නිසා හැම වෙලාවෙම කිසිම දෙයක් කරන්න කවදාකවත් එහාට මෙහාට දෙපර බහන දෙයක් නෑ. අදිමොක්කේ තියෙන කලියුත් කිරීම පිළිබඳව විසද භාවයේ ඊට ගියා කවදාත් හඳන් බලන්න. ඒකවල කවදාකවත් වැඩේට බහිඳ වෙන්නේ. සමිතුල සමාගම් වල සිද්ධ වෙන්නේ නැහැ. අවසාන දක්වාම හොඳ වෙනකන් මේ යෝජනා විස්තර කරන්න හදනවා, සූත්‍ර කරන්න හදනවා, පිළිසිදු කරන්න හදනවා. කවදාකවත් වැඩේට බඳින්නේ නැහැ. ඒ වෙනකොට වැඩට බහැරුවත් වැඩටත් බහැලා පියවර දෙක තුනකුත් දෙන්නා. එතකොටයි ප්‍රායෝගික වශයෙන් පරිණාමික වශයෙන් කරන දේ වඩා හොඳ වෙන්නේ. එහෙම නැතු අපි ඔක්කොම එන්න මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි මේ තියෙන තර්ක විතර්ක ඔක්කොම සාකච්ඡා කරගෙන ඉඳියොත් කවදාකවත් ඉතුරු වෙන දෙයක් නෑ. කරන්න දෙයක් හම්බෙන්නේ. ඒක නිසා පොදුවේ ඒ කරන කතා මේ අහකට ඉනිමන් බඳින්න හදන කතා තමයි. පෞද්ගලිකව වැඩ කරන්න යනකොට Taman තුන් දෙනෙක් ඉන්නවා අනිත් දෙනා මොනවද හොඳයි කියන්නේ ඒකට දැක්කා. නමුත් Taman දැනගන්නවා මේ දැක්කට මොකද මේ තුල වඩා හොඳ මේ ඍතු භාවය තුල වඩා ඍතු භාවය කරකීමට අර දෙන්න වැඩක් නැහැ. Tamanට මේ වැඩේ ඉදිරියේදී හම්බෙන අත්දැකීම් තියෙනවා අරගොල්ලන්ගේ අදහසුත් වැදගත් තමන්ගේ ප්‍රත්‍යක්ෂය. තමන් මූණ දෙන දේ අනුව ඉස්සරහට යනකොට ඉරිදු භාවය තුල අර ගත්ත වඩාරි විභාවය තුල නැත්නම් උදුංච සූචුච භාවය තුල කලින් ගත ඉරිදු භාවය පිළිබඳව විනිශ්චය ඉන්නේ ඉන්නේ ඉන්නේ තමන්ටම වැටෙන තමන්ගේම තාක්ෂය ඇතුලේ තමන්ට විනිශ්චය කරගන්න පුළුවන් භාවයක්. ඉතින් මේ ආපු ධර්මයේ භාවනාවට දැමුවොත් ආනාපානය කරන්නේ කිසිම කෙනෙකුට නුසුදුසු කමක් නැහැ. ඕනම කෙනෙකුට කියත හැකි. කරන්නේ කරපල්ලා නැත්නම් කාර්යපාල. ආනාපාන සතිය ගත්තහම මේක පිළිබඳ සතිය පිළිතවීම ආනාපානෙ වගේම තමයි. කැමැතිනම් කරත හැකි. නැත්නම් නිකන් ඉන්න පුළුවන්. ඉතාලත් කළොත් අසතියෙන් අසම්පජඤ්ඤයෙන් ආනාපානය කරනවට වඩා සතියෙන් සම්පජඤ්ඤයෙන් ආනාපානය කිරීම යන්තම් උතු භාවයක් පමණයි. මේ ආනාපානය කරනකොට ගුරුවරයා මොකද කියන්නේ? මේ ආනාපානය පිළිබඳ සූචිත වෙන්න නම් ආස්වාද ප්‍රස්වාද පිළිබඳ සතිය විතරක් නෙමෙයි ආස්වාදයෙන් ප්‍රස්වාදයේ වෙනස් වෙන බව පිළිබඳවත් ටිකක් සතුටුමත් වෙන්න. ආස්වාද ප්‍රස්වාද දෙක හැපෙන තැන පිළිබඳවත් සතුටුමත් වෙන්න. මේ මේ දේ කරනකොට ඔන්න මෙතෙක් කල් තිබුණු ඍජු ආනාපානෙ වඩා ඍජු කරගන්න නැත්නම් ආනාපානය පිළිබඳ තිබෙන විදු දෘෂ්ටිය වඩා විදු දෘෂ්ටියක් බාටපත් කරගන්න ඕන යෝගාවචරයාගේ උද්ද සූචිත බාටපත් වෙනවා. නමුත් යන්තම් කය තිබ්බ විතරයි. හරියට කෞතුකාගාරයකට ඇතුල් වුණා. මේ අවතරපත්ය දුන්නා කාවකාරයෙන් ඉඳගත්ත ඇතුල් වුණා. ඇතුල් වුණාට පස්සේ ඒකේ තියෙනවා කුංචි කුංචි කුංචි කුංචි ඕවරක තාමර බිල් ගුහා ඒ සෑම දෙයකම අවුරුදු 50000 60000 පරණ දේවල් තියෙනවා. එකක් දිහා බලන හිතුවොත් අවුරුදු ගණන් බලන දේවල් තියෙනවා. ඒකෙන් එහාට ගිය ගමන් ඊට වැඩි සිත් ගන්නාසුළු දෙයක් තියෙන වටිනා දෙයක්, දුර්ලභ දෙයක්. ඒකත් තියෙන විදිහට කොහොම මොම මොම බලන බලන යනකොට ඒක ඉවර වෙනකන් ඒ රසයේ සීමාවක් නැහැ. ඒ වගේ තමයි ආනාපාන යාන්තම් කියනවා උදු භාවේන සතෝ වාස සති සතෝ පාස සති. සිහියෙන් උස්ම ගන්න සිහියෙන් මොකද පිට කරන්නේ. වඩාරිතු වෙනකොට කියනවා දීගං වාස සම්තෝ දීගං වා පස්සද. රක්ඛං වාස සම්තෝ රක්ඛං වා පස්සද. ඒ දීක උස්ම ඇතුල් වෙනකොට දීක බව ප්‍රතිපා. ඊගාට කියන සබ්බකාය පරිසංවේ. අරක තුලම උස්ම දෙකට කඩලා බලුවොත් ඒක එක උස්මත් තුනට හතට කඩලා බලන්න. ඊට පස්සේ තමයි පස්සම්බයං කාය සංකාරං ආනාපානයේ පිළිබඳව තිබුණු ඍජු දෘෂ්ටිය වඩා ඍජු දෘෂ්ටියක් වාටපත් වෙන්න නම් පළවෙනි දවසේ ආනාපානෙ හරි ගියාට අපි යන්නේ නැහැ දෙවෙනි දවසෙත් කරන්න ඕනේ දැනුම පිට. ඉන්දිය මැදින්ම ගත්තත් මේකම තමයි කියන්නේ. සක්මන් කරනකොටත් මේක තමයි කරන්නේ. කියන්න තියෙන්නේ. ඉස්ලාම දවසේ ආනාපානය පිළිබඳ සතිය පිහිටවීමම අපිට විශාල යුක්ති භාගයක් වශයෙන් තියෙනවා. අපි දැන් මේ සීල සමාධි ප්‍රඥාවේ ප්‍රඥා භාවනාවටමපත් වුණා. හොඳයි. නමුත් ඒකට දැක්කට පස්සේ විශාල දේශයක් ප්‍රදේශයක් තියෙනවා. ඒ තුල ඉතාමත්ම සුසර කළ යුතුයි. එහෙම නැත්නම් වඩා ඍජු කළ යුතුයි. ඒ ශේත්‍රයේදී අපි තාමත් මුහුදු වැල්ලේ ළඟන පොඩි දරුවෙක් වගේ මුහුදේ ගැඹුර අපට තේරෙන්නේ නැහැ. කොටපිමේ තියෙන විශාලත්වය තේරෙන්නේ නැහැ. ඊට පස්සේ ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික බහගෙන බහගෙන යනකොට මේ ආනාපානය පුදුමාකාර දාගන්න බැරි ගමනක් අපි අඳ ගන්න යනවා. නමුත් කවදාකවත් කෙලවරක් නම් කරන්න පුළුවන් වෙයි කියලා හිතන තරමට විශාල ශේෂ්ත්‍රයකටයි අපි ආරෙන්නේ. ඒ වෙනකොට අපි දැනගන්න ඕනේ ඊයේ දැක්ක දේ අද වෙනකොට උතු. අද දකින්න දේ වඩා ඍතු වෙන්න නම් අද පරිහාංශයකට මොකක් හරි ලාභයක් තියෙනවා. එතකොට හෙට අද වඩා ඍතු දකපොතේ ඍතු වෙනවා. හෙට වෙනකොට ඒක තවත් සූදුත භාවයට පත් වෙන ටික තමයි එදාට ලැබෙන ලාභය. ඉතින් කරුවචනාන්තේ ආනාපාන සති භාවනාව වගේ සමථ විදර්ශනා දෙකටම පොදු භාවනාවක ගමන්පතය මේක පෙන්වුවාට සුත්තමේ ඥානයටත් ප්‍රත්‍යක්ෂය. බාද දන්නා දේ නැවත අහන්න. අහනකොට මේ දේවල් වඩා සිටියෙන් මතක තියාගන්න පහසු ඍතු ක්‍රමයක් වටේ. ඒ මත මත තව ටිකක් වටේ. මේ කීටි ආයතනයක් ඒක අහනකොට ආයතනයක් අරක පෙළගැස්වීමක්, ගොනු වීමක්, ඇහිවීමක් කායික කායිකමත් ඇති වෙනවා. දීගෙන දීගෙන දීගෙන දීගෙන යනකොට මේ සුත්තමේ ඥානය පුදුමාකාර. තේරෙන්න පටන් ගන්නවා මම හැමදම බාලාංක මන්ති ළමයි කෝල්. කොච්චර නම් දැනුම තියෙනවා. සර්වඥානස කොච්චර ශ්‍රේෂ්ඨද. ඒනොත් ඒ සුත්තමේ ඥානෙ චින්තාමේ ඥානෙට යොමු වෙන්නේ බොහොම සුළු කොටසක්. ඒකත් එක දවසක් මේ චින්තාමේ ධර්ම විචේ ලක්ෂ ළමදී. ලක්ෂකල කෝටි වාරයක් සිදුවේ. ඉතින් මේක මෝරණ ගතියක්, මන්දි බයින ගතියක්, කලතුනා වෙන ගැටයක් තියෙනවා. ඒ තුලිමුත් එකක් තමයි අපි භාවනාවට නංගන්නේ. ඔන්න ආනාපාන ගන්න එහෙමයි. ඊට පස්සේ ආනාපාන තුල ගත්තාම ඒක තුල විශාල සාජධාන් තියෙනවා. ඒක හැම දෙයක්ම බල බල බල බල යනකොට අපි අර අත්ක කුසලයේ කියන මේ චිත්තක්ෂණයට මම මෙතනදී ඔන්නාන්ත සමවදිනවා. වෙනදී කියන මේ සම්මත ලෝකේ අතහැරලා පරමාර්ථ ලෝකයේට ඇති හැටි දකින්න ඥානයන් ඇතරනකොට ඔන්න සරුවචනාන්ත කියන්නේ කවුද? ධර්මයේ කියන්නේ මොකක්ද? සමාධි භාවනා සීලුත් ප්‍රඥා භාවනා කරන සංඝයා කියන්නේ කවුද කියලා ඥානතන් තේරෙන්න පටන් ගන්නවා. ඒක නිසා උද්දූසූත ගුණය කියනකොට මේ පෙරහැරේ ඕනම තැනකට ඕනම කෙනෙකුට එකතු වෙනවා. අපිට කවදාකවත් මනසට මිත්‍යා දෘෂ්ටි කියලා කියන්නේ. ඕනම වෙලාවක මනසට පුළුවන් ඒ දෘෂ්ටිය මිත්‍යා පැත්තෙන් සම්‍යක් පැත්ත. ඒ වගේම මේ සම්‍යක් දෘෂ්ටිකයි කියලා හිතාන ඉන්න බර ගානක ඉන්න මිත්‍යාවක් ඒ විදිහම කලකා බලන්න. බුද්ධාගම පොඩි දාගෙන බුද්ධාගම රකින්නයි කියලා හිතාගෙන ඒකට පෙරමුණු බැඳගෙන කඳවුරු බැඳගෙන අන්නේ කෑ ගන්නව කිසිම උද්දේශ දුගුණයක් නැහැ. ඒගොල්ලෝ අදාන ගහයි දුප්පටි නිස්සග්ගී ක්‍රමයේද අල්ලගත්ත බදාගත්ත දේ මේ සරුවත්න ධර්මයේ මේ සරුවත්න ක්‍රියාව කියලා කරනවා දකින්නකොට සරුවත්නගේ විශේෂම ලැජ්ජ වෙනවා එවැනි සිද්ධාන්ත දෙනවා. ඒක අපට කවදාකවත් උද්දූපීත ගුණය අඳුරගත්ත කෙනාට අනුන්ගේ දිහා කරුණාවෙන් මෛත්‍රියෙන් හදනවා ඇර කවදාකවත් කාටවත් දෝෂයක් පටවන්න පුළුවන් පවරන්න පුළුවන් ගැටයක් නම් සරුවත්න සරුවත්නාන්සේගේ සිත්යේ ඉඳලා. මොකද හැම කෙනාම ඉන්නේ යුද්ධ මාර්ගයෙන් වඩා යුද්ධ මාර්ගයට යෑමේ සත්‍ක්‍රියාව. යෝගාවචරය. එනිසා අපි හැම කෙනෙක් දිහා බලන්න ඕනේ අපි සංසාරේ මේ පැත්තේ ඉඳලා තියෙනවානේ. නිසා අද නම් ඉන්න තත්ත්වෙන් මම මේ සංසාරේ අතීතේ ඉඳගත්ත බැලුවොත් හරිම කනගාටුවක් ඇති වෙනවා. අතීතාන ධාවනං චිත්ත විඛෝපාන පස්සං කියන වික්ෂෝපේමයි. අද මොන තරම් අන්ධකාරයකට අපි ඉඳලා තියෙන්නේ. නමුත් අපි Taman දියාවල ඉච්චෝුණාට Taman ඉස්සරහා ඉන්න මනස වැරද්දක් කරනකොට ඉතින් නීතියක් අතර ගන්නවා, පිළිකක් අතර ගන්නවා, දඩුවම් කරන්න උත්සාහ කරනවා. පහත් කළා ආලකන. ඒ මොකද මේ කර්මයේ ස්වરૂපයේ කියන මේ උද්දෝෂිත ගුණයේ කියනට අංගට අරගෙන ක්‍රියාවත් කරන හැටි ගන්න. ක්‍රියාවත් කරන ඥානං හැම කෙනෙක්ම ඉන්නේ තම තමන්ගේ ස්වාර්ථය සඳහා අත්කුසලේ සඳහා හොඳ හෝ නරක. Taman හිතන දාප සඳහා යන ගමනේ ඒ මිනිස්යා උදු භාවයෙන් කඩායුතු භාවයට යන්න ඉඩක් තියෙනවා කියලා සර්වඥාන්සේ විශ්වාස කරනවා නම් අපට උගෙන ගනින් අපට පුහුණු කරපම් භාවනා කරපම් කියනවා නෑ. ඉමඟ මට වැඩි පහක් ඉත මං අදහන ධර්මයට වැඩි වෙනස් මගේ රුචි tattete වෙනස් කියලා මට කොයි දායිකාත්මක් ඒ මිනිස්යා විශ්ේ අධිකාරී බලයක් හෝ විධායක බලයක් පාවිච්චි කරනවා. නිත්‍ය දෘෂ්ටික මිනිසයා නැත්නම් සම්ඥාදෘෂ්ටික මනුස්සයා මිත්‍යාදෘෂ්ටික මනුස්සයා මරන්න ඕන කියන වගේ අර විදිහම ඔල්ලමොත්තලා අදහස් වලට වෙන්නේ තාමත්ම සියුම් කාරණාව තේරුම් ගන්න කියන එක. මේ නිසා අපි අනිවාර්යයෙන්ම බාහිරාවක් කියනවා. මුතිසූදිත ගුණේ තියෙන කොට අපි නැවත නැවතත් අපි ගැන කලකා ගන්නවා. මේ කියන චන සම්පත්තිය තුළ මගේ සීල වඩා අධිශීලයක් කරගන්න මං කුමන විදිහට හැදෙන්නේ යුතුද? මට ලැබිලා තියෙන චිත්ත භාවනාව අධිචිත්ත භාවනාවක් කරගන්න මම කොමන විදිහට හැදෙන්නේ යුතුද? මට ලැබිලා තියෙන ප්‍රඥා භාවනාව අධිප්‍රඥා භාවනාවක් කරන්න කොයි විදිහට හැදෙන්නේ යුතුද කියන එක නම් අත්ත කොටල. ඉතින් මේ මනසට බාහිර පරිසරයේ සාධකයක් කරගන්න මිසක් නැත්නම් Tamanට ධෛර්යවන්ත කාරණාවක් කරගන්න මිසක් ඉදිරියවන්න කාරණාවක් කරන මිසක් අනුන් පිළිබඳව කල්පනා කළ තමන්ගේ වස්නා චිත්තක්ෂණය නාස්ති කිරීම ඒක ඕන ඕන නැති දෙයක් විදිහට පැත්තකට දාන්න වෙනවා. සිද්ධ වෙනවා. ඒ නිසා මේ උද්දු සූදුත ගුණය කියන එක ඇත්තටම කියනනම් ගුණයක් නෙවෙයි චිත්ත ලක්ෂණයක් කියලා ගන්න. උද්දු තැනට ගියොත් ඒ මංගා සූදුත වෙනවා වෙනවාම. ඒකට කවුරක්වත් මේ ඉඳලා පෙන්වන්න දෙයක් ඇත්තේ නැහැ. සාමාන්‍ය පිරිසුදු භාවයකට ජරා තනකින්දලා පත් වෙච්ච මිනිසයා වඩා පිරිසුදු වීමට අනිවාර්ය ලකුණක් තියෙනවා. අපි එහෙම නැත්තම් ඔයක පැහැදිලිව කියන්නේ මනසයා මුලේ අමාරුකාරී. ප්‍රකෘති කියක් ඇති වෙනකොට කවදාකවත් අපිට අවශ්‍ය කළ දුන්නා නම් මනස ඉදිරියේ සූජිත බව බලාගන්න. ඒක අපිට කියන්නේ අපේ සූජිත බව බලාගෙන යනවනම් අපි ඒකට කරුවචනාගේ පදන්න ගන්න වෙනවා. ඒ වගේම අපි අත්කුසලෙ පිළිසුව වෙනවා. ඒක හැම වෙලාවෙම උදු සූජිත ගුණ දෙක තියෙනවනම් මුදු අනතිමානි සුභරයි. ආදි වශයෙන් ඉස්සරහට විස්තර කරන්න තියෙන ගුණ අනිවාර්යයෙන්ම ඉබේම දොරෑරේ. මේ දෙක නැතුව බුද්ධ සූදිත ගුණ අනුන් දෙක් නැහැ අනුමුත් නරක එක නරකමයි හොඳ එක හොඳමයි. ඒව නැත්නම් මම මේක දැන් හදන්න ඕනේ කරන්න ඕනේ කියලා ගත්තොත් එන්නේම ඒ පුත්තක් යන ගත්තා. එන්නම ග්‍රන්ථි ස්ථාන තමයි වක්‍ර ස්ථාන තමයි. ඒ නිසා ඥානීය දෙන්නලා කියලා තියෙනවා ලක්ෂ දෙකක් කල්ලාලි සිද්ධ කරගුවාම ඒ සිද්දක හරහා යන්න තියෙන කිසිම මාර්ගය තමයි සරල රේඛාව. සිද්ධ රේඛාව. ඒක අපි අද මෙතන ඉන්නේ කෙලෙස් සහිත දැනග අපි නිකලෙස් ගන්න යන්න ඕනේ නම් සරුවචනන්තර හොඳට පේනවා මෙන්න මේකයි ගමන්පතේ. නමුත් අපි මේ අනුන්ගේ දේවල් කල්පනා කරන්න යෑම නිසා එහෙම නැත්නම් අපි දැනටමත් වඩා හොඳ තැනක ඉන්නවා කියලා හිතාගත්තොත් අපිට තාම කරගන්න බෑයි කියලා හිතුවොත් අපිට කවදාකවත් අපි ඉන්න තැන සහ නිවන අතර තියෙන කිසි මාර්ගයක කිසි මාර්ගයක ගත ගන්න බැහැ. හැම වෙලාවෙම චන්ද්‍ර වංශයක් වාගේ ගෝමූත්‍ර වංශයක් වාගේ අපේ ගමන එහාට පැද්දෙනවා මෙහාට පැද්දෙනවා. මේ පැද්දෙන හැම වතාවකම ප්‍රමාදයේ හිතේ. ගමන දික් කරනවා. ඒකේ දික් නොවි මේ ඍජු දක්ම නැත්නම් මේ කියන්නේ ඉතින් සරණතුව බලන්න දැක්ක ඇති කරගන්න උත්තරෝම කල්පනා කරන ලෝක ක්‍රියාත්මක වෙන මේ උද්දූජිත කියන ගුණේ හැම කෙනෙක්ම තුන එක ක්‍රියාත්මකයි නිසා මට කල්පනා කරන්න තියෙන්නේ මගේ අත පොදලේ නම් මම මේ උද්දූජිත ගුණේ ඉවත් කරනවා එතකොට මේ පුද්ගලයාට මෛත්‍රී කියන එක දේවලින්ම එන්න ගන්න ඥානගත දෙයක් බවට පත් වෙන්න පටන් ගන්නවා හැම වෙලාවෙම තමන්ගේ අත් කුසලයේ සලකනවා වගේම අනුන්වත් විශාල ආදර්ශයක් වෙනවා කිසිම තැනක කිසිම ගිය පාරක ගඳක් තුනක් ඉතුරු වෙනවා. මහා කලයක් හරහා කුණක සමාන ගියා වගේ කැලේ තනතන පොළවන නමුත් ඉතුරු කරන්න ගන්නවා. උද්දේශ උද්දේශ ගතියක් කෙනෙක් නායකත්වයට ලැබෙනවා නම් අනිවාර්යයෙන් ඉතුරු කෙනෙක් වලට උද්දේශ උද්දේශ ගුණය ආගේ නොකර තමන් ළඟ තියෙන උද්දේශ උද්දේශ ගුණය නොදැක ඉන්න බැරි කප්පයකට පත් වෙනවා. මේ නිසායි දරුවචනාන්ගේ ලෝකේ පාළුනාට පස්සේ ලෝකෙට අපි කියනවා බුද්ධෝත්පාද කාලය කියලා. ලෝකෙ මෙච්චර වංක පාර සුන්දරත්වය කියලා කියන්නේම වංකකම. සපලකම. හැදයක්, කුඩයක්, ඉන්දනයක්, ඉඳිල්ල. මේ තේරම නැති ඍතු මාර්ගයේ තේන්නේ නිකම්ම නිකන් සුදු පාන් පෙට්ටක් වගේ අන්න බැරි දෙයක් වගේ. මේ නැති මස් නැති ඇටලව කන බල්ලෝ වාගේ විපස්සනාව පෙන්නේ. සර්වචන අනුගමනය තමයි උත්තරම දේ. ඉස්සුවටත් වැඩි හොඳයි, වඩා යුතු භාවය හොඳටත් වඩා හොඳයි. වඩා හොඳ තමයි නිසා විපස්සනාව ලෝකේ දිහා බලනකොට ඉච්ඡරම රාගවත්, ඉච්ඡර ප්‍රේමනාප නැහැ. නමුත් සර්වචනන්ගේ ආරාංශේ කල්පලක්ෂය අනිත් හැම ඉච්ඡු මාර්ගයකම. අනිත් තම වංක මාර්ගයකම සාකරලා කරලා කරලා බැන්තන මෙන්න මේ ලක්ෂපත දෙකක් අතර ඇත්තා වූ සරල රේඛාව. විචිත්‍ර නැති වුණාට මේක තමයි ඉච්ඡු භාවය. මේක වඩා යුතු වෙන නම් නිතරම ඉති භාවයේ තරකමේ වඩා යුතු මාර්ගයට ගමන් කළොත් දැන් මේ ඉදු කුජුත ගුණය ලං කරගත්තොත් ඉතින් සතිපට්ඨාන රූපේ දේශනා කරපු විදිහට අවුරුදු 8කටදී පරිකණ්ඩ වෙනවා. අනිවාර්යයෙන්ම Taman ඉන්නවට වඩා ඉහළට යෑම සඳහා කල යුත්තේ කරන්ඩ අපි කටයුතු කරනවා නම් එතකොට ඒක හරියට ලියලා ඉඳලා කියලා මනලා පෙන්නලා තියෙන ධර්මය. ඒ ක්‍රියාත්මක කරන්නේ සංඝයා. ආනේ මාර්ගය හොයාගන්න මේ උතු සූජුත කියන ගුණ දෙක අනිවාර්යයෙන්ම බුදු ගුණයක් විදිහට ධර්ම ගුණයක් විදිහට සංඝ ගුණයක් විදිහට පෙන්වන්නේ. මේ උද්දු සූජුත ගුණ දෙක තියෙනවා නම් විශේෂ ලක්ෂණ වදන් මේකට තවත් විදිහට කියනවා තෝක තෝකං කණේ කණේ කියලා නැත්නම් මේකටම කියනවා ආනුභූති ප්‍රතිපදාව කියලා. අනුපූර්ව ප්‍රතිපදාව. අනුපූර්ව ප්‍රතිපදාවේ ඉන්නවා නම් කවදාකවත් ලොකු ඇදගෙන වැටි වැටේ. විශාල කඩාන වැටි වැටෙනවා. මොකද උඩ පනින්න යන ඉතර ලොකුවට අතු අල්ලන්න යන්නේ උර්දු භාගයේ වඩා ඉදු කරන්න විතර උත්සාහ කරන්නේ. කළ හැක්ක කරනවා. බැරි නලුන්නේ දෙක එකම චිත්තක්ෂණයකට ආදරන්නේ. එන්න මේ දෙක තමයි අපිට ජීවිතයක අභිවෘද්ධිය පිණිස. ඉඳපෑව වගේ හඳපෑව වගේ තියෙන අපි දැනගන්න සෑම චිත්තක්ෂණයක්ම පිරිසිදු භාවයේ වඩා ඉදිරි භාගයක් පාඩපත් කිරීමට සත්තාව. එන්න සංක්ෂණ සම්පත්තිය. ඊළඟට තමයි විශාල දියුණුව. නැත්නම් අපිට වාසනාවල් අනුන්ගේ සුභාභින්දන නැත්නම් අනුන්ගේ මරාලයක් හදාන වැටෙන ගැති බලාපොරොත්තු වුණොත් බලාපොරොත්තු ප්‍රකට ප්‍රබල වෙන්න වෙන්න සුන්වීම බලපත් වෙනවා. මේ උද්දසෝසුත ගුණේ කවදාකවත් විශාල බලාපොරොත්තු නැහැ. අපි ළඟ තියෙන අපිට කළ හැකි ප්‍රදේශයේ කරගෙන කරගෙන කරගෙන යනකොට විශාල ඇදගෙන වැටි ලැබෙන්නේ නැහැ. නිසා මේක වැඩි අලෙවි වෙන අදහසක් නෙවෙයි. හරි අමාරු විකුණා ගන්න මේ අදහස. මොකද ඔක්කොටම ඕනේ අදිසි නැත්නම් ක්ෂණික වහා ප්‍රතිපල දක්වන කුත්ති කුත්ති හම් වෙන එකක්. යාන්තම් මේ මලකින් තේජ වාසනා වගේ ටික ටික හම් වෙන තමයි. ඒ නිසා ප්‍රතිපදාව ධානාත්ම දුස්තර දේවාරපත් වෙනවා. එකම දේ නැවත නැවතත් කියන්නේ. මෙන්න මේක මනුෂ්‍යයා විසින් ඉතරනම් හිතුවේ මේක ඔලොමොත්තලයන් විසින් ඥානයක් නැති කත්ත විසින් ඔහි තියාපු දේ ඔහි සිද්ධයින් කරන දේ ඔහි කර කර ඉන්න ගැතිය කියලා. නමුත් අද පැහැදිලිව පෙන්නලා තියෙනවා තමන් එක ස්වච්ඡන්දතාවයෙන් තමන්ගේ මනාපේ මම හැමදාම මේ බුදුවට කරනවා. මම හැමදාම මේ දවසේ වට කරනවා. මම හැමදාම මගේ සක්මන් භාවනා ටික කරනවා. මම හැමදාම මගේ පරියංග භාවනා ටික කරනවා. මම හැමදාම පරියන්කදී ගත්ත කර්මස්ථානෙම ගන්න. මම හැමදාම මේ කර්මස්ථානේ හැමදාම මුල ඉඳලා පටන් ගන්නවා. ඕන මේ කර්ම ටික ලං කරගත්තා නම් කවම කවදාකවත් අපිට වැටිලක්. කවම කවදාකවත් අපිට භාවනා බහට දීමක් විනත භාවීමක් වෙන්නේ. ඇත්තටම කියනවනම් ඔය රහක්කම තමයි ඔය කතා කරන්නේ. ඒක නිසා කරන්නේ අත් උදේ වෙන්නේ අන්තං සන්තම් පදං අභිධමෙච්ච. මේ ගුණ රාගන්නාංශයේ ගුණ කියලා තමයි කියලා දුන්නේ පොතේ. මොකද අන්තිමට කියනවා රහත් වේදනම් මේ ಗುಣ ටික තියෙනවා. මේ ಗುಣ ටික තියෙනකොට සතරලා කියන්නේ යෝගාවචරය. මේ මනුස්සයා ඒ ඒ චිත්තක්ෂණේ එහෙම නැත්නම් සදාංග වශයෙන් නිබ්බුතිය කියන වන්සර කිසිම රෝගයක් වෙන්න විදියක් නෑ. එයා දන්නවා මම ඊර්ජු ගුණයෙන් වඩා ඊර්ජු ගුණයට යනවා. ඒක කාටවත් පේන්නේ නැහැ. කියාපාන්ට ඕනකමකුත් නැහැ. ලොක්කුට්ටි අහුවෙන්නේ නැහැ. ඒ වගේම දන්නවා නින්දේ නොයි ගතගෙන සෑම චිත්තක්ෂණයම මම මේකට උර දීලා මේකට ලය දීලා නේද කටයුතු කරන්නේ. ඒකකොට අත්ත කුසලයක් මිස සමාජ ධර්මයක් වෙන්න බෑ. මනින්න බෑනේ. අහු වෙන්නේ. මෙන්න මේක තමයි යෝගාවචරය කියන අම්මිල රතේ. නිස්තරණ චිත්ත සෝමනස්සේ. නිතරම මේ Taman තුළ වැඩෙන ධර්ම හොඳට තේරෙනවා. සරුවත් යනාතේ පරපූර්ණ ප්‍රමාණයෙන් දෙන්නනවා. කවදාහක්වත් මේක මනින්න බෑ හැබැයි කාරණා හිතේ. කොහොමද? ඒ ගුරුමල දෙන බොහොම ප්‍රසිද්ධයි. නියන වෙනුවටත්, නිතිය වෙනුවටත්, සැත්ත වෙනුවටත් ඕනම දෙයකට පාවිච්චි කරන අත්පොරොව. මේ අත්පොරොව රවුල කපන්නත් පුළුවන්. ඉතාමත්ම දක්ෂ වේද අදනවා හොඳ ලෝහි ඒ වගේ හොඳට පුවාක් තියාගන්න. ඒක අනිත් පැත්තේ නිත නිතියට ගන්න. සැත්තට, නියනට ඕනම දෙයකට ඒක පාවිච්චි කරන්න. මේක බොන්න ලක්ෂණ මිටක් ගාලා අතට හුරු බුත්තාට ආදායයි. මේකට කියනවා පරසු කියලා. පාලි වෙන පරසු. සර්වඥාන්සේ දේශනා කරනවා මේ අලුත් අත්පොරවක් අරගෙන වඩුවේ වැඩ කරගෙන යනකොට යනකොට මේ අත්පොරව කොච්චර වැඩ කරාද කියලා දැනගන්න පුළුවන් වෙන්නේ මිට නැතිලා තියෙන සුමට වෙලා තියෙන තාක්. ඒ සුමට වෙන්නේ මොකටද අතට. අතින් යන කප කප කොට කොට වැඩ කර කර යනකොට අත සුමට වෙනවා. ඒක කොච්චර සුමට වුණාද කියලා මිට දිහා බලලා කී හැකියි. මේක පරණ කොහොමද කොහොමද කියන්නේ. නමුත් එක පාරක් අත උඩලා ගහන කොච්චර කොමට වෙනවද කියලා කවදාකවත් අවුරුදු හොයන්නෙත් නෑ ඒකට වෙනසක් දකින්නත් බෑ. ඔය කාලයක් පාවිච්චි කරන කොමට වීම තේින්න තියෙනවා. ඒ වගේම තමයි මුදලට පාවිච්චි වෙන පොරොවක්. විතරෝම මොනවාට දිලිසි දිලනවා. දිලිසනවා. කියුණා. මේ කියුණු භාවයෙන් අදහස් කරන්නේ මොකද්ද? හොඳදාම ගානවයි කියන එක. ගානවයි කියලා කියන්නේ මොකද්ද? දෙවෙනවයි කියන එක. මේක දුමද වෙනවයි කියලා කියන්නේ දුර වෙනවයි කියන්නේ මොකේද දුමද වෙන්නේ අතට. කලයේ මොකද දුමද වෙන්නේ ගලට. මේ මේ විදිහට පොරෝ හොඳ පොරොවක් නම් බොහොම දීප්තියෙන් වැඩට යෙදෙනවා බොහොම දීප්තියෙන් මිදෙ වෙනවා බොහොම දීප්තියෙන් කලයේ වෙනවා. ඉතින් සර්වඥයන් සඳහන් කරනවා මේ කොයි පාරක කොච්චරක් මිට කියනවාද කොයි කලයේ ගානකොට මෙච්චරකට මෙච්චරක් කලයේ කියනවාද කිමත වෙනවාද කියලා දන්නේ නැති වුණාට ඔය මිට හොඳටම මිට කොහමද කලයේ කියනවාට පස්සේ ඕකොන්නේ කලින් කල්ලා ඉස්සලා දාන්න කවුරුත් පණිවිඩ දෙන්න ඕනේ නැහැ. වැඩ වුණාට පස්සේ උඩ වැඩ ගන්න බැලුවොත් ඉතින් ආන්නේ වගේ තමයි පටන් අරගන්නකොට බොහොම ගොරෝසුයි. වැඩ කරගෙන යනවා නේද? ඉතින් යම් කිසි විදිහක අකණ්ඩ අයිතිත අකල් මාස ක්‍රමයේද වැඩිගෙන එනකොට කාටවත් ව්‍යාපාරණ ගන්නේ තමයි තේරෙනවා මොකද්ද මේකේ වඩා ඍතු ක්‍රමයක් කියන්නේ. ඉතලා සිල්පද රකින්න අනුන්ට පෙන්නන. ඉලක්කම් ගණන් කරන්නේ. කොහොමනකොට සමාදාය රක්කති විස්සාපිටාට දෙවි කියනකොට ඒ සීලේ අමුතම කිරි රහක් වෙන්න පටන් ගන්නවා. මදයක් වෙන්න පටන් ගන්නවා. මේක දැඩිච්චහම අතපය කරනවට වැඩිය සිත් පීඩාවක් කරන කොයි විදිහකමක් හරි කරලා සීපද රකින්න මත්තම තියෙනවා. ඒ වගේම තමන් ජීවිතේ කවදා හෝ ලබාගත් චිත්ත භාවනාවට සමාධිය පුළුවන් මම මේක දන්නවා කියලා කොච්චර විචිත්තකමක් හිතතාවක්. අර ඇති වෙච්ච චිත්ත සමාධිය සමාධිය හිතට අරගෙන කටයුතු කරනකොට ලොකු විශ්වාසයක් ඇති වෙනවා. එයානේ තමයි ලැබු උපරිම විපස්සනාවයි. ජඹුරු ධර්මයේ තමයි දැකලා තිබුණා නම් කොතෙන්ද ගියාද එතෙන්ද ඕන වෙලාවක විපස්සනා කරන්නට පයවෙනවා. මේක තමයි සර්වඥාන්සේ දෙදෙවිච්චාම බොද්ධංග සූත්‍රය දේශනා කරන්න කියන්නේ. අර උපරිම වැඩ කරපු වෙලාවේ ලෙඩ දීපත් කරනකොට දෙදින් කතාබසාදාලා නෙමෙයි. මේන මේ විදිහට මේ උද්දසෝ දූත ගුණ දෙක Taman තුල නිතරම තියෙනවනම් මුදු අනතිමානි ඒ වගේ සුභ කියන ගුණ අනිවාර්යම වැරදි. ඒ නිසා මේක රහත් ගුණමයි ඇත්ත වශයෙන්ම කියනවා ධර්මයේ තුලින් බලනවා අපි ළඟ තියෙනවා. මේ අනුන්ගේ කොන්තර මේ ගන් සභාවකට කරන්න ගිහලා තමයි අපි මේ අපරාධි අපි ළඟ තියෙන මේ උද්දේශ උද්දේශ ගුණ පැත්තක කියලා මේ කොහොදෝ යන වැඩවලට ඇඟිලි ගහලා අර ගුණත් නැති කරගන්නවා. ඇත්තටම කියන උද්දේශ උද්දේශ ගුණ නැති වෙනා නෙවෙයි ආවරණය වෙනවා. නී ආවරණ වශයෙන් නීවරණ වශයෙන් මතුවලා අපි ගොඩාක් කල් ගැන පස්සත්තාප. ඒ වෙනුවට අපිට කරන්න තියෙන මෛත්‍රියේ කියන්නේ මොකද්ද? සුභ පරමාහම්බිත්වේ මෙත්තාචේතෝ විමුක්තිය වදා. මේ පැත්ත ජීවිතයේ තියෙන Taman තුළ තියෙන හොඳ විතරක්ම බලන්න. Taman ලා ඉස්සරහින් ඉන්න මනුස්සයල තියෙන හොඳ විතරක්ම බලන්න. පරිසරයේ කාලගුණයේ ආහාරවල තියෙන හොඳ විතරක්ම බලනකොට කොච්චර සතුටක්ද තියෙන්නේ. කොච්චර ආරක්ෂාවද කොච්චර රැකවරණද කොච්චර සාමයද කොච්චර භාවනාවද ඉදල් පොඩිච්චක් හරි සත්‍යයක් හෝ නුගුණක් හෝ දැක්කොත් අනේ ඒකට ඇති වෙන වෙහස අනේ හිත විදින විදවිල්ල ඒ හතර අපාය වෙනවා පිටේ ඉස්සරහ නගන්න ඕන කරන්නේ ඉදිරියට මෙච්චරේ කපන උදල්ලක තලිය සයිස් එක මෙච්චරේ මොකක්වත් ඕනේ මේ එක දෙයක් පිළිබඳව පුංචි සැකයක් විශේෂ කාර්යයක් ගන්න අපි විඳින නරාදුක දිහා බලනකොට අනේ මෛත්‍රිය ගැන කොච්චර හොඳ දෙයක්ද කියලා මේක සැක හිතන ඇත්තටම යෝගාවචරයට ගැළපෙන්නේ නැතුව ප්‍රශ්නෙන් පැන යාමද හොඳ පැත්ත විතරක් බලන්නේ නෑ ලබුවචනන්ද කත පුරා දේශනා කරලා තියෙනවා සුබ පරමහම් වික්කවේ මෙත්ත මුක්තා චේතෝ විමුක්ති වදා හොඳ පැත්ත විතරක් බලන්න හොඳ පැත්ත විතරක් බලන්න හැම වෙලාවෙම උදි සූදුත ගුණ දෙක තියෙනවා අපි ඕන වෙලාවක වෙනස් වෙන්න කරනවා ඕන ගත්ත තීන්දුවක් අපි වෙනස් කරන්න කැමති හැබැයි අර ඈත තියෙන අපේ නිවන પરමාර්ථය. එහෙම නැත්නම් අපි අදානගාමී යන අකාරින් නැති දුප්පදිනිස්සල්දි දීල දාන කැමති නැති ඔලොමොරොන් නම් තත්තරපත් වෙනවා. ඒ තමයි කියන්නේ. මේ සත්‍යයක් නෙවෙයි. එඳා සත්‍ය ධර්මයේ කියන හරතාව හෝ මෛත්‍රියෙන් ඇතිවෙනා වූ පරිත්‍ත ශක්තිය හෝ ඇති කිරීමේදී අවශ්‍ය කරන මූලික ගුණයක් තමයි උද්දේශූජිත. ඒක සංඝ ගුණ වශයෙන් දෙන්නකොට ඉතිපිපන්න භගවතෝ සාවකපන්නෝ උද්දීපතිපන්නෝ භගවතෝ සාවක සංඝෝ කිය හැම වෙලාවම පෙන්නේ. ධර්මයේ සඳහන් කරනවා ඒවෙති නැත්නම් ආදේවති භාවේති බහුලී කරෝති. ඉතලම ආශ්‍රය කරලා බලනවා. මේකෙන් විදිහට ආනාපාන කෙරුවොත් ඒ කියන විදිහේ සත්පත්තාන ගුණ හත ලබන්න පුළුවන් වෙයිද? ආනාපාන කෙරුවොත් වෙන අපස්මාර එයිද? අන්තභාග හැදෙයිද? නැත්නම් පිස්සු හැදෙයිද? ඉතින් මේක කල්පනා කරන්න නෑ. එකපාරක් හුස්ම ගත්තට ඕනේ නෑ. මොකද නැතත් හුස්ම ගන්නවනේ. කනක් නෑ කියලා ඕනේ එක සැරයක් ඉයෙන් උත්සව කරනවා කියන ආදීරදී. ආස්තේ කියලා පොඩ්ඩක් බලන්න. මේ සතියේ ආනාපානෙ ලක්කන. ආනාපානෙට සතිය ලක්කන. ඔන්නේ කරනකොට දින්දික්ක් හෝ. ඉන්දු භාවයක් ඇති වෙලා මම දැන් මෙතන කියන චිත්තක්ෂණේ වැටුණා නම් එතන භාවනා කරලා බලන්න. මොකක්ද භාවනා කරලා කියලා කියන්නේ? අර කරපු එකම නැවත නැවත කරනවා. වඩනවා කියලා නේ කියන්නේ. වඩන්න යමක් තියෙනවා. තියෙන්නේ කොතනද? ආශේවනේ. නිකන් ඉල මේ පුණ්‍යක පයයක් වුණා වගේ ඩෝම් ගාලා ආනාපානෙ හැප්පේ. එහෙ නැත්නම් බින්දි නැගිලිම හැප්පෙනවා. සක්මණේ හැප්පෙනවා. ඒ හැප්පෙන වෙලාවෙ තියෙන ඕන කවදාකවත් නැතුව ඉස්සක් තුනක ඇදගෙන වැටෙනවා. වර්තමාන මොහොතේ වැටුණා. එළඹ මොහොත දැක්කා. ආශේවනේ. මේ භාවිතා කරනකොට අර චිත්තක්ෂණ දෙකක් තුනක් හතරක් කරන්න උත්සාහ කරනවා. වරදිනු අනන්තවත් පරිදි. නමුත් අර එක හැරයක් පැත්තට මනස ගන්නවා ඒක ඒකාන්තයෙන්ම අපේ පද්ධතිය කියන දෙයක්. විනාපු පින. ඔක පිට දෙයක් නෙවෙයි. ආයතරයක් කරගන්න ඕන භාවිතාව වෙනවා. භාවිතා කරුවට පස්සේ තේරෙනවා දැන් චිත්තක් වෙන තුන හතරක් දෙකට පැවැත්වීම ඊට පස්සේ ප්‍රතිපදාවට බහිනවා බහුලී කරෝති. ආසේ විති භාවෙන්ති බහුලී කරෝති. බහුලීකරණය කරන්න යනකොට තමයි තේරෙන්නේ ආපෝ යාන්තම් සතිය පිහිටුවා කියන එක මොන තරම් නතර ළමා වැඩද. ඒ සමයලා උත්තර සන්තෝෂ වුණා. අද මට පුළුවන් වරින් වර චිත්තක්ෂණ තුන හතරක්. මම දැන් මේක බහුලීකත කරන්න ඕනේ කිය ඉදිසුදීතුනේ ඉස්සරහට යනවා. එනිසා මේ මුදලයා කවදාවත් නැතුව එක සැරයක් ආනාපාන කරපු කෙනෙක් දැක්කත් අර තමන් ඉස්සල්ලාම ආනාපාන සතිය පිහිටපු දාසයක් කරපු සතුටින් යුක්තව තමයි අර මංසට කතා කරන්නේ අල්ලෙත් ඇති උත්තර දෝ හුස්ම අරගෙන මැරලා යනවට වැඩිය එක හුස්මක් අතකින් අරගත්ත ආදේවන කළ තුන ඇති එක තුනක් කරුණා වඩා හොඳයි හුදුකට කරා නම් ඉතින් කියන්නේ රහත් තමයි එවන්තර තියෙන දැන් විභාග දෙන්න ප්‍රතිඵල එනකන් ඉන්න එක විතරයි විභාගයෙන් වැඩි තීන්දුව නිසා අපි නිතරම හුදු සූජිත ගුණෙන් ඉස්සරහට යනවා නම් හැම කෙනාම භාවනාවට දුදුයි. කිසිම විදියකට කිසිම තාලයකට කාටවත් යන්න බෑ. අපි නුසුදුසුකමක් ඇතුව ඉපදුනන් කියන්නේ. මේ කියන බණ තේරෙනවා නම්, චින්තාමය ඥානෙ තියෙනවා නම්, ඔය සිහිතුක ප්‍රතිලම් තියෙනවා කියලා තේරෙන්දර බලන්න ශ්‍රමණ යෝග තියෙනවා කියලා මොනක්වත් ඕන. ඒවා තියෙනවා නම් ඒත් අන්න මේ වගේ දැනකට එන්න හම්බ වෙන්නේ නෑ. ඒක වෙනම කතාවක්. ආවට පස්සේ මේ වැඩේ පටන් අරගන්න කොඳුරු තෙල් කල හතකොත් පතක් ඕනයි කියලා කියනවනම් දුරින්ම දුරවන් කරන්න ඕනේ මේක නම් කර්වචන ධර්මයක් වෙන්න බෑ. මේක කර්වඥතා ඥානයක් වෙන්න බෑ. කර්වචනාංගයේම වෙන් කරපු જાතියක් නෑ ලෝකේ. ඕනම කෙනෙකුට අම්මා කෙනෙක් වාගේ. ඕනම කෙනෙකුට ලාවෙන්න බෑවෙන්න තියෙන්න පුළුවන් ක්‍රම උදු ගතිය ඊට පස්සේ සුදුසු ගතියට යනවා. ඒ නිසා සාමාන්‍යයෙන් තේ වෙන ගාන දික් වෙනවා ඕනම වෙලාවක් තේ බොන වෙලාව. Any time is tea time. භාවනාවක් ගැඹුරුම දේ තමයි ලෝකේ තියෙන. හැබැයි කාටවත් නිස්සාරණ වනයේ ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපද ගරු උදේවිගම ධම්මජීව ස්වාමීන් වහන්සේ